පසුගිය කාලේ නොයෙකුත් වැරදි මත විවිධ ප්‍රදේශවල පැතිරී ගියා. රණවිරුවන් වගේම මාධ්‍ය ඇසුරු කරන ජනතාව ඒ ගැන දන්නවා. මම ඉල්ලීමක් කරනවා ඒ පිරිසෙන් ජාතික ආරක්ෂාව කියන මේ සංවේදී විෂය සමග අවස්ථාවාදී දේශපාලනය කරන්න එපා කියලා. අපේ රජයක් විසින් උතුරේ හෝ දගනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ වගේම අනිකුත් ජනතාවගේ ආරක්ෂාවට ස්ථාපිත කර තිබෙන කඳවුරු ඉවත් කරන්නේ නැහැ කියලා තමුන්නාන්සලට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.